ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ මජ්ක්‍ධිම නිකායේන හරිම වැදගත් සූත්‍රයක් චංකී සූත්‍රය ගැන. මේකෙදි සත්‍ය හොයාගෙන යන ගමන ගැන දනුම පිළිගන්න විදිය ගැන ගැඹුරු කාරණා සාකච්ඡා වෙනවා. ඔව් මේ කතාව පටන් ගන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවරේ ඉඳලා චාරිකාවේ වඩිද්දී කොසල් ජනපදයේ ඕපසාද කියලා බ්‍රාහ්මණ ගමකට වැඩම කිරීමෙන්. හ්ම් එතන දේවවන කියන සාලවණියක තමයි උන්වහන්සේ වැඩි හිටියේ. හරියට හරි. ඒ වෙනකොටත් බුදුන් වහන්සේ ගැන ලොකු කීර්තියක් පැතිරලා තිබුණා. අරහං සම්මා සම්බුද්ධ විජාචරණ සම්පන්න ආදි වශයෙන් අර නව අරහාදි බුදුගුණ තියෙන්නේ. ඕ ඒ ಗುಣ ගැන අහලා ගමේ මිනිස්සු බ්‍රාහමණයෝ ගෘහපතියෝ කණ්ඩායම් පිටින් ආවා උන්වහන්සේව දකින්න බණ අහන්න. ඉතින් මේ ඕපසාද කියන ගම අයිති වෙලා තිබුණේ චංකී කියලා බොහොම ප්‍රසිද්ධ බලවත් බ්‍රාහමණයෙකුට. ආ එයාට කොසල් රජතුමාගෙන්ම ලැබුණු ගමක් නේද ඒක? ඔව්. රජතුමාගෙන්ම වරමක් විදිහට ලැබුණු සම්පත් වලින් පිරුණු ගමක්. ඉතින් චංකි බ්‍රාහමණයත් දකින්ව මේ මිනිස්සු විශාල පිරිසක් බුදුන් වහන්සේ හම්බ වෙන්න යනවා. දැකලා එයා තීරණය කරන යන්න ඕනේ කියලා. එතනදී නේද අර අනිත් බ්‍රාහමණයෝ ටිකක් විරුද්ධ වෙන්නේ. ඔව්. ඒ වෙලාවේ චංකි බ්‍රාහමණය එක්ක වෙනත් ප්‍රදේශවලින් ආපු බ්‍රාහමණයෝ 500ක් විතර හිටියා. ඒ අය චංකිට කියනවා "බව චංකිතුමනි, ඔබතුමා යන්න එපා ශ්‍රමණ ගෞතමයන් හමු වෙන්න. ඒක සුදුසු නෑ. ඇයි ඒ? මොකක්ද එයාගේ තර්කය උනේ? ඒ අය කිව්වේ ඔබතුමා උබතෝ සුජාතයි මවගෙන් පියාගෙන් දෙපැත්තෙම කුලේ පිරිසිදුයි. අනික ඔබතුමා ආඩ්‍යයි මහා ධනවතෙක්. වේද තුනම දන්නවා. රූප සම්පත්තියෙන් යුක්තයි. සිල්වත්. ඒ නිසා ඇත්තටම වෙන්න ඕනේ ශ්‍රමණ ගෞතමයන් ඔබතුමාව හමු වෙන්නේ නේ එකයි. ඔබතුමා එහෙ යන්නේ එක නෙවෙයි කියලා. හ්ම්. ඒ කියන්නේ ඒගොල්ලෝ බැලුවේ අර බාහිර තත්ත්‍ය කුලය, ධනය වගේ දේවල් දිහා. ඒකනේ ඒ අය චංකිව උසස් තැනක තියලා තමයි කතා කළේ. ඉතින් චංකි බ්‍රාහ්මණයා මොකද කිව්වේ? එයා ඒක පිළිගත්තද? කොහෙත්ම නෑ. චංකි ඒ බ්‍රාහ්මණයන්ට කියනා නෑ එහෙම කියන්න එපා. මම ශ්‍රමණ ගෞතමයන් වහන්සේව බහැදකින්න යන්නමයි ඕනේ. ඇයි කියලා එයා හේතු ටිකක් කියනවා. ආ මොනෝද හේතු? ඒක වැදගත් වෙන්නේ නැති නේද? ඔව් හරිම වැදගත්. චංකි කියනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේත් උබතෝ සුජාතයි කුලවත්. ඒ වගේම උන්වහන්සේ ශාත්‍රීය මහාසාල කුලයක ඉඳලා විශාල ධනයක් අත්හැරලා පැවිදි වුණේ. තරුණ වයසේදීමයි පැවිදි වුණේ. රූප සම්පත්තිය නග්‍රයි. සීලවම්පයි. හ්ම්. තව? කල්යාණ වචන තියෙන කෙනෙක්. බොහෝ දෙනෙකුට ආචාර්යවරයෙක්. කාම රාගෙන් තොර කෙනෙක්. කර්මයේ කර්මඵලයයි විශ්වාස කරන කෙනෙක්. කිරියවාදී. බ්‍රහ්මචාරී ජීවිතය අගය කරන කෙනෙක්. උසස් ශාත්‍රීය කුලයකින් පැවිදි වෙලා ඉන්නේ. ඒ කියන්නේ චංකි බැලුවේ බුදුන් වහන්සේගේ ගුණ දිරා අර බාහිර දේවල් වලට වඩා. හරියටම. එයා තව කියනා ශක්‍ර දෙවියන් පවා වඳින්න කෙනෙක්. දෙවිවරු පවා සරණ ගිහ කෙනෙක්. සක්විති රජවරුන් පවා සරණ ගිහින් තියෙනවා. කොසල් රජතුමා, බිම්බිසාර රජතුමා වගේ රජවරු උන්වහන්සේව අදහනවා. පොක්කර සාති, සෝනදණ්ඩ වගේ බ්‍රහ්මණියෝ පවා සරණ ගිහින් තියෙනවා. ඒ වගේම ආගන්තුකෙක් විදිහට ගමඩ ආවම සත්කාර කරන්න ඕන කියන එකත් කිව්වා නේද? ඔව්. අපි ගමඩ ආපු අමුත්තෙක් නිසා අපි ගිහින් සත්කාර කරන්න ඕන. මෙච්චර ಗುಣ දින කෙනෙක්ව අපි ගිහින් බලන්න ඕනේ. ඒ නිසා මමයි යන්න ඕනේ උන්වන්සේ මෙහෙණකල් ඉන්න එක හරි නෑ කියලා චංකි තමන්ගේ ස්ථාවරය පැහැදිලි කළා. හරිම ආකර්ශනීයයි මේ කතාව. සම්ප්‍රදායට වඩා ගුණයට සත්‍යයට තැන දෙන විදිය. මෙතනින් තමයි නේද අර ගැඹුරු කතාව පටන් ගන්නෙ. ඔව්. ඉතින් චංකි බ්‍රාහමණයටලු අර ලොකු පිරිස බුදුන් වහන්සේ හමු වෙන්න යනවා. එතන කතා බහ කර කර ඉන්නකොට අර පිරිසේ හිටපු කාපටික කියලා මානවකෙක්. හරිම තරුණ අවුරුදු 16ක් විතර ඇති. හැබැයි ත්‍රිවේදය ගැන හොඳටම දන්න කෙනෙක්. හ්ම්. කාපටික. ඔව්. කාපටික මානවකයා බුදුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකක්ද ඒ ප්‍රශ්නේ? එයා අහනවා ස්වාමීන් ගෞතමයන් වහන්සේ බ්‍රාහමණයන්ගේ පාරම්පරික වෙන්න මතයක් තියෙනවා. ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤං කියලා. ඒ කියන්නේ මෙයම සත්‍යයයි අනිත් ඔක්කොම හිස් බුරු කියලා. මේ ගැන ඔබ වහන්සේ මොකද කියන්නේ? ආ ඒක තමයි කතාවේ හරයටම යන තැන. પરම්පරාගත විශ්වාසය ගැන ප්‍රශ්න කරනවා. ඔව්. එතකොට බුදුන් වහන්සේ කෙලින්ම ඔව් හෝ නැහැ කියන්නේ නැහැ. උන්වහන්සේ කාපටිකෙන්ම ප්‍රශ්නයක් අහනවා. මොකක්ද ප්‍රශ්නේ? උන්වහන්සේ අහනවා මානවකයා මේ බ්‍රාහමණිය අතරේ එකම කෙනෙක්වත් ඉන්නවද? මම මේක ඇත්තටම දන්නවා. මම මේක ඇසින් දකිනවා. ඒකයි මේක ඇත්ත අනිත්වා බොරු කියලා කියන කෙනෙක්. හ්ම්. ඒ කියන්නේ පෞද්ගලික අත්දැකීමෙන් කියන කෙනෙක් ඉන්නවද කියලා. ඔව් ඊට පස්සේ අහනවා එහෙම නැත්නම් මේ බ්‍රාහ්මණයන්ගේ ආචාර්යවරු අතරේ එහෙම නැත්නම් ආචාර්යවරුන්ගේ ආචාර්යවරු අතරේ එහෙම પરම්පරා හතක් විතර ආපසට ගියත් කවුරු හරි ඉන්නවද එහෙම කියන කෙනෙක්. තව දුරටත් අහනවා නේද? අර වේද හදපු ඉසිවරු ගැනත්. ඔව්. එහෙම නැත්නම් අර ඉස්සර කාලේ හිටපු මේ වේද මන්ත්‍ර හදපු ඒවයි කර්තෘවරු වුණු ඉසිවරු අට්ටක වාමක වාමදේව වැස්සාමෙත්ත වගේ අය. ඒ අය අතරත් කවුරු හරි ඉන්නවද මම මේක දන්නවා මම මේක දකිනවා ඒකයි මේක ඇත්ත කියලා කියපු කෙනෙක්. ඉතින් කාපටික මොකද කියන්නේ? ඔව්. මානවකයා මේක හරියට අන්ධයෝ පේලියකට බැඳිලා යනවා වගේ වැඩක්. මුලින්ම යන කෙනක් දකින්නේ නැහැ. මැදින් යන කෙනෙක් දකින්නේ නැහැ, අගින්ම යන කෙනෙක් දකින්නේ නැහැ. අන්න ඒ වගේ මේ බ්‍රාහමණයන්ගේ කතාවත් අන්ධ પરම්පරාවක් වගේ නේද කියලා අහනවා. ඒ කියන්නේ තමන්වත් තමන්ගේ ගුරුවරුන්වත් මුල් ඉස්වරුන්වත් ඇත්තම දැකලා නැති දෙයක් මේකමයි ඇත්ත කියලා තදින් අල්ලාගෙන ඉන්න එකේ තීරුමක් නැහැ කියන එක. ඔව්. එකෙන් කියන්නේ නැහැ ඒක අනිවාර්යයෙන්ම බොරුයි කියලා. හැබැයි ඒක මේකමයි සත්‍යය කියලා සහතික වෙන්න තරම් පදනමක් නැහැ කියන එකයි කියන්නේ. එතකොට ඊළඟට බුදුන් වහන්සේ මොකක්ද පැහැදිලි කරන්නේ? ඊළඟට තමයි තවත් වැදගත් කොටසක් එන්නේ. උන්වහන්සේ පෙන්වා දෙනවා සත්‍ය විදියට අපි යමක් පිළිගන්න පොළඹවන හේතු පහක් ගැන. මේවට කියනවා ධර්ම පහක් කියලා. මොනවද පහ? 1. ශ්‍රද්ධාව, ඒ කියන්නේ යම් කෙනෙක් හෝ දෙයක් ගැන තියෙන විශ්වාසය. 2. රුචිය, යම් අදහසකට අපි තියෙන කැමැත්ත. එකට හිත ඇදෙන එක. හරි. තුන්වෙනි එක? තුන අනුශ්‍රව. ඒ කියන්නේ પરම්පරාවෙන් සම්ප්‍රදායෙන් අහගෙන එන දේ හතර ආකාර පරිවිතර්ක කරුණු කාරණා ගැන හිතලා තර්කානුකූලව බලලා යම් නිගමනයකට එන එක අන්තිම එක පහ දිට්ටි නිජ්ජානක්ඛන්තේ යම් දෘෂ්ටියක් මතයක් ගැන හොඳට හිතලා බලලා ආ මේක හරි ඇති කියලා ඒ මතයට හිත එකඟ වෙලා ඒ ගැන සතුටු වෙන එක ඒක ඉවසන එක. ඉතින් මේ පහ ගැන බුදුන් වහන්සේ මොකද කියන්නේ? උන්වහන්සේ කියනලා මානවකය මේ කාරණා පහ නිසා කෙනෙක් යම් දෙයක් විශ්වාස කළත් ඒ දේ ඇත්ත වෙන්නත් පුළුවන් හිස් දෙයක් බොරුවක් වෙන්නත් පුළුවන්. ආ ඒක හරිම පුදුමයි නේද? ඒ කියන්නේ ශ්‍රද්ධාව තිබුණත් අපි ඒකට කැමති වුණත් පරම්පරාවෙන් ආවත් තර්කානුකූල වුණත් හොඳට හිතලා බැලුවත් ඒක ඇත්තම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කට හරි ආසයි ඒ වුණාට ඒක ඇත්ත වෙන්නම ඕන නෑනේ. එහෙම නැත්නම් પરම්පරා ගානක් තිස්සේ මිනිස්සු විශ්වාස කරගෙන ආපු දෙයක් ඇත්තටම වැරදි වෙන්නත් පුළුවන්. එහෙනම් කෙනෙක් කොහොමද සත්‍ය සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕන? මේක තමයි ඇත්ත කියලා තදින් අල්ලා නොගන්න ඕන කෙනෙක්ද? ඔව් බුදුන් වහන්සේ ඊළඟට පැහැදිලි කරන්නේ සත්‍යානුරක්ෂණා ගැන. ඒ කියන්නේ සත්‍ය ආරක්ෂා කිරීම. කොහොමද ඒක කරන්නේ? උන්වහන්සේ කියනවා නුවණ තියෙන කෙනෙක් යම් මතයක් දරනවා නම් අර හේතු පහෙන් එකක් හරි කිහිපයක් හරි නිසා එයා කෙලින්ම මෙයර්ම සත්‍යයයි අනිත් ඔක්කොම හිස් කියලා එක එල්ල තීරණයකට එන්නේ නැහැ. එතකොට යා මොකද්ද කරන්නේ? එයා කරන්නේ මෙහෙමයි. එයා කියනවා මාගේ ශ්‍රද්ධාව මෙසේය, එහෙම නැත්නම් මාගේ රුචිය මෙසේය, මා අසායත්තේ මෙසේය, මා කල්පනා කළ ආකාරය මෙසේය, මාගේ දෘෂ්ටියට ගැලපෙන හැටි මෙසේය කියලා. ආ ඒ කියන්නේ තමන්ගේ මතයට පාදක වුණු හේතුවත් එක්ක තමයි ඒක ප්‍රකාශ කරන්නේ. මේක নিরপেক্ষ සත්‍ය කියනවට වඩා මගේ විශ්වාසය මත අදහස මෙහෙමයි කියන එක. හරියට හරි. එහෙම ප්‍රකාශ කිරීමෙන් එයා සත්‍ය ආරක්ෂා කරනවා. මොකද එයා තවම මේකමයි නියම ඇත්ත කියලා නිගමනය කරලා නැහැ. එයා විවෘතයි. හැබැයි හැබැයි මෙච්චරකින් සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. මේක සත්‍ය ආරක්ෂා කිරීමක් විතරයි. සත්‍යාවබෝධය සත්‍යානුබෝධය කියන්නේ ඊට එහා ගිය දෙයක්. එතකොට කොහොමද සත්‍ය අවබෝධ කරගන්නේ? ඒකට වෙනම ක්‍රමයක් තියෙනවද? ඔව්. බුදුන් වහන්සේ සත්‍යානුබෝධයට යන ක්‍රමානුකූල මාර්ගයක් පෙන්වා දෙනවා. මේක පටන් ගන්නේ සුදුසු ගුරුවරෙක් හොයාගන්න එකෙන්. ඒ කියන්නේ යම් භික්ෂුවක් ගැන. ඔව්. කෙනෙක් යම් භික්ෂුවක් ගැන අහලා එයා ගැන හොයලා බලනවා. මුලින්ම බලන්නේ ඒ භික්ෂුව තුළ ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් යුක්ත ධර්ම තියෙනවද? ඒවා නිසා එයාගේ හිත කිලිටි වෙලාද කියලා. කොහොමද ඒක බලන්නේ? ඒක බලන්නේ ඒ භික්ෂුවගේ කායික වාචසික හැසිරීම දිහා හොඳින් බලලා එයා කියන දේ කරන දේ දිහා බලලා එයා දේශනා කරන ධර්මයේ දිහා බලලා මේ දේවල් වලින් රාගය, ద్వේෂය, මෝහය ඉස්මතු වෙනවද නැද්ද කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒක නිරීක්ෂණය කිරීමක්. ඔව්. එහෙම නිරීක්ෂණය කරලා ඒ භික්ෂුව තුල ලෝභ ද්වේෂ මොහ මුල් බැහැගත්තු ස්වභාවයක් නැහැ කියලා Tamanටම පේනවනම් එතකොට තමයි ඒ භික්ෂුව කෙරෙහි ශ්‍රද්ධාවක් සද්දා ඇති කරගන්නේ. අන්න එතනින් තමයි පටන් ගන්නෙ. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ ඒ භික්ෂුවව ඇසුරු කරන්න යනවා. උපසංකමති. ගිහින් ඇසුරු කරනවා. සේවති. ඇසුරු කරද්දී කන යොමු කරනවා. ඒ කියන්නේ බනහනවා. සෝතං ඕදහති. බනහලා. බනහලා ඒ අහපු ධර්මය මතක තියාගන්නවා. ධම්මං ධාරේති. මතක තියාගත්ත ධර්මයේ අර්ථය නුවණින් විමසනවා. අත්තං උපපරික්ඛති. අර්ථය විමසනකොට මොකද වෙන්නේ? අර්ථය නුවණින් විමසනකොට ඒ දහම් කරුණු ගැන වැටහීමක්, එකඟතාවයක්, ඉවසීමක් ඇති වෙනවා. අන්න ඒකට කියනවා ධම්ම නිජ්ජානං කමති කියලා. කන්ති. ඒ කියන්නේ ආ මේක මෙහෙම වෙන්න ඇති කියලා හිතට එකඟ වෙනවා. ඔව්. එහෙම ධර්මයට හිත එකඟ වුණාම ඒ ගැන කැමැත්තක් උනන්දුවක් චන්දර තියෙනවා. කැමැත්ත ඇති වුණාම ඒ වෙනුවෙන් උත්සාහයක් උත්සාහ ගන්නවා. උත්සාහයෙන් පස්සේ උත්සාහවත් වෙලා කරුණාකාරණා තව තවත් සසඳලා බලනවා, තුලුණේ කරනවා. තුලුණා. ඒක හරියට තරහදීකින් බර කිරලා බලනවා වගේ. හ්ම්. තුලණය කරලා එහෙම තුලණය කරලා වීරිය කරනවා පදාන් ඒ කියන්නේ ඒ අවබෝධය ලබන්න අවශ්‍ය මාර්ගයේ වීරයෙන් යුක්තව යෙදෙනවා. අන්න එම වීරය කරද්දී Tamangeම ශරීරයෙන් ඒ පරම සත්‍ය ස්පර්ශ කරනවා. ඒ වගේම ප්‍රඥාවෙන් ඒක විනිවිද දකිනවා. අන්න ඒක තමයි සත්‍ය අවබෝධය කියන්නේ. ඔව්. අන්න ඒක තමයි සත්‍යානුබෝධ. එතකොට අර අන්තිම එක සත්‍යයට පත්වීම සත්‍යානු ප්‍රාප්තිය කියන්නේ මොකද්ද? සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ ඒ අවබෝධ කරගත්ත ධර්ම මාර්ගයේම නිතර නිතර සේවනය කිරීම, ඒක ප්‍රගුණ කිරීම, භාවනා කිරීම, බහුල වශයෙන් ඒක යෙදීම. අන්න ඒකට තමයි සත්‍යානුපද්ධිය කියන්නේ. ඒ කියන්නේ අවබෝධ කරගත්තදී ජීවිතයේ කොටසක් කරගෙන ඒක දිගටම පවත්වාගෙන යන එක. හරියටම. ඉතින් මේ පියවර ටික එකට සම්බන්ධයි නේද? ශ්‍රද්ධාවෙන් පටන් අරන්. ඔව්, සම්පූර්ණ දාමයක් වගේ. ශ්‍රද්ධාව නිසා ඇසුරට යනවා. උපසංකමන. ඇසුර නිසා සවන් සවන. සවන් නිසා මතක තබා ගැනීම. ධාරණ. මතකය නිසා අර්ථ විමසීම, අත්ථ පරීක්ෂා. අර්ථ විමසීම නිසා ධර්මය වැටහීම, ධම්ම නිජ්ජානක්ඛන්ති. වැටහීම නිසා කැමැත්ත, ඡන්ද. කැමැත්ත නිසා උත්සාහය, උත්සාහ. උත්සාහය නිසා තුලණය, තුලනා. තුලණය නිසා වීරිය, පදහන. මේ ටික සම්පූර්ණ වුණාම තමයි සත්‍ය අවබෝධය සහ සත්‍යයට පත්වීම සිද්ධ වෙන්නේ. හරිම පැහැදිලි. අර කාපටික මානවකයාට මොකද උනේ මේ කහාගරින්දලා. කාපටික මානවකයා මේ පැහැදිලි කිරීමෙන් කොච්චර පැහැදුනාද කියනවනම් එයා බුදුන් වහන්සේට කියන ස්වාමිනී හරියට වහපු දෙයක් ඇරියා වගේ මග වැරදුණු කෙනෙකුට පහර පෙන්නවා වගේ අඳුරේ පහනක් දැල්ලුවා වගේ ඔබ වහන්සේ මට ධර්මය පැහැදිලි කළා. මම කලින් ශ්‍රමණයන් ගැන හිතාගෙන හිටියේ හරිම පහත් විදියට. ඒ දැන් තමයි මට ශ්‍රමණයන් කෙරෙහි ඇත්තදම ප්‍රසාදයක් ගෞරවයක් ඇති උනේ කියලා. ඒ කියන්නේ එයාගේ මුළු ආකල්පයම වෙනස් වුණා. ඔව්. එයා එතනදිම බුදුන්, දහම්, සංඝුන් සරණ යනෝ උපාසකෙක් බවට පත්වෙනවා. ඉතින් මේ චංකි සූත්‍රයේ මුළු කතාවෙම අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය මොකක්ද? අද දවසටත් වැදගත් වෙන. හ්ම්. මම හිතන්නේ ප්‍රධානම දේ තමයි අපි යමක් සත්‍යය කියලා පිළිගන්නකොට ඒකට තියෙන හේතුව ගැන අපිම අවංකව විමසලා බලන්න ඕනි කියන එක. හ්ම්. ඒ කියන්නේ මේක මම විශ්වාස කරන්නේ මට પરම්පරාවෙන් අහන්න ලැබුණ නිසාද? එහෙම නැත්නම් මම මේකට නිකම්ම කැමති නිසාද? එහෙම නැත්නම් මගේ යාළුවෝ සමාජය කියන නිසාද? ඔව්. එහෙම නැත්නම් මම මේක විශ්වාස කරන්නේ මම මේ ගැන හොඳට හොයලා බලලා නුවණින් විමසලා මගේම අත්දැකීමෙන් යම්තාක් දුරකට හරි තහවුරු කරගත්ත නිසාද? විශේෂයෙන්ම අද වගේ තොරතුරු එමට තියෙන හැම පැත්තෙන්ම මත ගලාගෙන යුගයක මේ ਵਿਚාරශීලී බව හරිම වැදගත් නේද? අනිවාර්යයෙන්ම. අපේ දැනුම් මූලාශ්‍රය එක පොතක් වෙන්න පුළුවන්, කෙනෙක් කියන දෙයක් වෙන්න පුළුවන්. අන්තර්ජාලයෙන් දැකපු දෙයක් වෙන්න පුළුවන් ඒවයේ සත්‍ය අසත්‍යතාවය ගැන ඒවයේ පදනම ගැන අපි ටිකක් හිතන්න ඕන. අන්දේක් වගේ පස්සෙන් යනවද නැත්නම් ඇස්සරගෙන බලනවද කියන එක තමයි ප්‍රශ්නේ. ඇත්තෙන්ම සත්‍යය ආරක්ෂා කිරීමත් සත්‍යය අවබෝධ කර ගැනීමත් කියන ඒ සියුම් වෙනස තේරුම් අරගෙන අපේම ප්‍රඥාවෙන් දේවල් විමසන එක තමයි වැදගත් වෙන්නේ. ඒක තමයි චංකි සූත්‍රයෙන් අපිට ලැබෙන වටිනාම පාඩම.